පසුර 1යි විනාඩි 30යි දැන්. ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟයි අපේ ස්වභාවිත ගීත කලාව අවරට අනුවාදෝයේ හිතෙන තැනකට අපි අද ඇවිල්ලා ඉන්නවා. ජාතික ගුවන්විදුලිය අපේ රටේ ගීත කලාව නංවාලීමට ස්වභාවිත සංගීතඥයන් ස්වභාවිත ගායක ගායිකාවන් වගේම ස්වභාවිත ගීත ප්‍රබන්ධකයන් රාශියක් බිහි කළා. අද බොහෝ ගීත රචකයන් ගායක ගායිකාවන් වගේම සංගීතඥයන් පවා ඊතා ඉක්මනින් ජනප්‍රිය වීමේ උවමනාවෙන් ඊටාම පහත් රසයක් ගෙන දෙන ඊටාම අබල දුබල ගීත නිෂ්පාදනයේට පෙළඹී සිටිනවා කිව්වොත් මම හිතන්නේ ඊට කිසිවෙකු එරෙහි වෙන එකක් නෑ කියලා. 60 දශකයේදී ගුවන්විදුලිය ඔස්සේ අපේ රසිකයන් අතරට ගමන් කර ජන ප්‍රසාදයක් ගීතයේ ස්වභාවිත මට්ටමත් රඳවාගත් ගායකයෙකුගේ ගීත කිහිපයක් ඔබ හමුවේ තබන්න අපි අද කල්පනා කරා. ඊට හේතුව තමයි ඔහුගේ 75 වෙනි ජන්මදිනය යෙදී තිබෙන්නේ මේ මාර්තු මාසයේදී. ඔහු තමයි අබේවර්ධන බාලසූරිය. ඔහු ගීතයේ උසස් මට්ටම රඳවා ගැනීමට කැප වූ ගායකයෙක්. අද අපි ඔහුගේ ගීත කිහිපයක් රස විඳිමු ජනරන්ජනගේ තුලින්. මේ අපතෝරගත්ත පළවෙනි ගීතය. කිව්වා මතකයි මට ඔබ මුණ ගැසෙනුනේ පහවුරු බැඳේ තහනම් දේශය ඔබ මිනිසුන් යන්නේ පොඩි දරු දෙපළ ප්‍රතිසන්දියේ එකට හැදී වැඩි කිලිසෙල්ලම් කර වෙන් වෙන්නට සිදුවෙන ප්‍රේමවන්තයින් ගැන අපිට ඕනෑ තරම් අහන්නට ලැබෙන්නට ලැබෙනවා. ඒ පොදු අත්දැකීම මහාචාර්ය සුනිල් ආර් රත්න පදවැලකට එකතු කරනවා. ආචාර්ය වික්ටර් රත්නායකගේ තන් නිර්මාණය අබේවර්ධන බාලසූරිය සහ ඉන්ද්‍රාණි පෙරේරා මේ ගීතය ගායනා කළේ. ඊටාම සරල පදමාලාවක් සරල අත්දැකීමක් හැබැයි කිසියම් අපූර්වත්වයකින් ඉදිරිපත් කරන්නට මේ කලාකරුවන් තිදෙනාම එකතු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. දැන් ඉන්ද්‍රාණී පෙරේරා වගේ අර Three Sisters ගායක කණ්ඩායමේ වටේන ඌරුවට ගී ගායපු ගායිකාවක සමග තමයි අභිවර්ධන බාලසූරිය මේ යුගීතය ගායනා කරන්නේ. විශාරද අරවින්ද. ඔබ කොහොමද දකින්නේ මේවා එක්තරා විදිහකට මේ ජනප්‍රිය රැල්ලේ ගීත හැටියටත් අපිට සලකන්න පුළුවන්. හැබැයි අපේ අර රසිකත්වයට අවමන් කරන්නේ නැතුව ඔවුන්ට සරල වින්දනය ලබා දෙන තරයේ ගීත හැටියට තමයි අපිට මේ වෙනි ගීතයක් හඳුන්වා දෙන්න පුළුවන් මට හිතෙන විදිහට. ඔබ කොහොමද මේ දකින්නේ? මගේ හිතේ අර අපේ සරල ගීත සාහිත්‍ය නැත්නම් සම්භාරයේ බලපුවාම ඒකට එකතු වෙච්ච හොඳ මේ අංගයක් කියලා හිතන්න පුළුවන්. කියන්නේ ඒක අහකට යන එකක් නෙමෙයි. ඔව් විනෝදය ආරමුණු කරගෙන නැහැ. හොඳට රසය ආරමුණු කරගෙන තිනවා. ඒ වගේම අර අතීත ස්මරණය කරන ඒ ඔන්චිලාව වගේ ඒවා ඒ වගේ ස්මරණ අවස්ථාවන්ට ඊටාම ගැළපෙන විදිහට සොර සංයෝජනය කරලා තිබුණා වගේ පෙනුනේ. ඔව්. අවිවද බාලසූරිය හලාවත මුගුණු වටවන කියන ගමේ ඉපදිලා කොළඹට ඇවිල්ලා මේ හොඳ ගීත පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබාගෙන ඉතාම පරිස්සමින් ගීත තෝරාගත්ත ගායකයෙක් හැටියට අපි පෞද්ගලිකව දන්නවා. ඔහු හැම වෙලෙම ඔහු ගායන ගීතයේ පදවල කොයිම කොයි බකබඳු එකක්ද මොන මට්ටමේකක්ද? ඒ සංගීතය නිර්මාණය කරන්නේ කවුද? ඒ තනුව කොයි වගේ එකක්ද? ඔහු කවරයි කවරෙකු සමගද මේකදී ගායනා කරන්නේ? ඒ වගේම හැම පැත්තක් ගැනම අවධානය යොමු කරපු ගායකයෙක්. ඒ නිසා තමයි අපි ඔහු ගැන ස්මරණය කරමින් මේ හොඳ ගීත ඉල්ලා සිටින රසික කලක් බිහි වෙලා ඉන්න සමාජයක මෙවැනි ගායකයින් අපි අනුස්මරණය කළ යුත්තේ. තව ගීතයක් අපි තෝරගත්තා. අබේවර්ධන බාලසූරිය ගායනා කරපු මේ ගුවන්විදුලියේ කාලාන්තරයක් ඉතාම ජනප්‍රිය නිවේදකයෙකු හැටියට හිටපු ධර්මශ්‍රී වික්‍රමසිංහ තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ. අපි ඒ ගීතයට සම්බන්ධ යහගුණ සිත සුපන්න කුම කියන්නේද සමරුපතේ සිහිවට නයසේ කුමක් ලියන්නේද ඔබේ සුවඳ රැඳි සමරුපතේ සිතිවිලි සහසින සිත සුපන්න කුම කියන්නේ සමරුපතේ ඇති පිටුවෙනි පිටුවද ආසිරි රේඛා සුහදතුන් දේදුණු පාටති පිටුවෙනි පිටුවද ආසිරි රේඛා සුහදතුන් ඔබේ නුවන් මට ජීදේ රහසින් කියන්න ආසින් නියුතු සිතින් ජීවත නැයසේ කුමක් සිතිවිලි සහතින් සිතක උපන්නා වැඳි සමරු පොතේ සිතිවිලි සහසින් සිත දොපන්න කුමක්ලියන්නේද සමරු පොතේ ගීත රචකයෙකුට වැඩිපුර හසු නොවන විදිහේ සරල අත්දැකීමක්. දැන් අපිට මතකයි අපි පාසල් යන අවදී නම් දැන් නම් මට හිතෙන්නේ භාවිතයේ ටිකක් අඩුයි වගේ වෙනස් වෙනස් විදිහේ විනෝදාංශ තියෙන හින්දා. නමුත් අපිට මතකයි අපි කුඩා කාලේ අපි අතර තිබුණා මේ අත්සන් ලබා ගන්න සිහිවටනස් ලියව ගන්න පාට පාට මේ කොළ එකතු කරපු අර ඔටෝග්‍රාෆ්ස් කියලා අපි ඒ කාලේ ඉංග්‍රීසියෙන් කිව්වේ. දැන් මේ මේ ගීත රචකයා කියනවා දේදුණු පාට ඇති පිටුවෙන් පිටුවට ආසිරි රේඛා සුහද පැතුම් ලියලා තියෙනවා. දැන් ඔය ඕක ගෙනල්ලා ඇත්තටම දැන් විශේෂයෙන්ම තරුණ තරුණියන් අතරදී ඔය මේ මේ සිහිවටන ලියන සිහිවටන පොතක් ගෙන ආපුවාම ලොකු කුතුහලයක් ඇති වෙන මොනවද ලියන්නේ කියලා දැන්. ඇය ඔහු කියනවා ඔබේ නුවන් මට කීිතේ රහසින් මේක ලියන්නත් හිතෙනවා කියලා. ඒ කියන්නේ රහසින් මොනවදෝ දෙයක් ඇගේ නුවන් යුග කියලා තියෙනවා. ඒක ලියන්නද කියලා හිතෙනවා කියලා. පොඩි දෙගිඩියාවකුත් තියෙනවායි කියලා ඔහු කියනවා. ඇත්තට මේක විරල විදිහේ අත්දැකීමක් ගීත රචකයෙකුට මේ හසු නොවන වගේ. දැන් ධර්මශ්‍රී වික්‍රමසිංහ තමයි මේ ගීතය ලියන්නේ. ආචාර්ය වික්‍රත්නායක තන් නිර්මාණය කරේ. අමුතු අත්දැකීමක් පසු කරගත්ත ගීතයක්. ඔබ කොහොමද දකින්නේ මේ මේ ගීතය? ඔව් මට හිතෙන්නේ අර අන්තර්වාද්‍ය ඛණ්ඩ ඉන්ට්‍රොඩක්ෂන්ස් වගේම හොඳට පාවිච්චි කරලා තිබුණා. මේ පෞද්ගලිකව නම් මම කැමතියි තබ්ලාවක් වාදනය කරා නම් අර ඩ්‍රම්ස් ගොඩක් වාදනය නොකර. නමුත් දැන් ඔක්කොම එකතු සමස්තයක් වශයෙන් බලනකොට ඒ වාද්‍ය භාණ්ඩ එකතු කරලා තියෙන ආකාරයේ තනුව ඒ ඔක්කොම මේ වගේම අර පදරේ හොඳට සුසංගත වෙලා තිබුණා කියලා මම හිතන්නේ අපේ ගීත කලාවේ එක්තරා තලයක් තමයි මේ ගීත නියෝජනය කරන්නේ. අර ඊටාම සම්භාව්‍ය තලයට ගිහිල්ලත් නැහැ. නමුත් ඊටාම අර අවර ගණයට ගිහිල්ලත් නැහැ. නමුත් සාමාන්‍ය රසිකයාට කිසියම් වින්දනයක් ලබා දෙන මට්ටමකට මේ ගීත නිර්මාණය වෙ තියෙනවා. මේ අභයවර්ධන බාලසූරිය ගායනා කරපු තවත් ගීතයක්. සුවේවා විහසුන හිඳුවා ඔබට අහිමි නොව මා රජ කර තුරන්මා හැර ගිය දවසේ ලොවම කෙරෙහි තනි වුණු මොහොතේ හිත මිතුරන්මා හැර ගිය දවසේ ලොවම කෙරෙහි තනි වුණු මොහොතේ ඔබේ පැමිණෙත දොරගුළු නන්නේ ඔබේ සෙනෙහඟ නැතරිය අපූර්ව පියගුණ ගීතයක් ලියපු ගීත රචිකාව මාලිනී ජයරත්න ඒ ගීතයේදී කියනවා පියසෙනේ හසට කවුගී ලියුණා මදි කියලා. අතරම දැන් මව්ගුණ ගීත සිය දහස් ගණනක් ලියවිලා තියෙනවා. හැබැයි පියවරුන්ට ගීත ලියවිලා තියෙනවා ඊටාම අඩුයි. මේ ගීතය අබේවර්ධන බාලසූරිය තමන්ගේ පියා වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න ලවා ලියවගත්ත ගීතයක්. දැන් හැම පියෙකුගේම පැතුම තමයි Tamanගේ දරුවා Tamanට වඩා ඉහළ මට්ටමකට සමාජයේ ඔසවා තබන්න. මව්වරුන් Tamanගේ දරුවන් දැඩි කරලා Tamanට වඩා ඉහළ මට්ටමකට Tamanගේ දරුවන් ගෙනියන්න වෑයම් කරනවා වගේම සෑම පියෙකුගේම පැතුම තමයි Tamanගේ පුතා හෝ දුව සමාජයේ ඉහළ මට්ටමකට ගෙන ගොස් තැබීම. ඒක තමයි ඔවුන්ගේ පැතුම. මේ ගීතෙත් ඒක තමයි කියන්නේ. Tamanට රජක ලබා ගන්න බැරි වෙච්ච රජකම Tamanගේ පුතා වාඩි කරවලා සතුටු වීමේ බලාපොරොත්තුව තියෙන පීකු ගැන මේ කියන්නේ. මේ ගීතේ තනු නිර්මාණය කරන්නේ ආචාර්ය වික්‍රත්නායක අභිවර්ධ පාලසූරිය ගායනා කළේ. විශාරද අරවින්දයමක් කියන්නේ මේ ගීතය ගැන. මේ අපි අහපු ගීත වලින් වඩාත්ම භාවික ගුණයක් තිබිච්ච ගීතයක්. මන්ද්‍රස්වර, මධ්‍ය, උච්ච, ඒවට ස්වර පරාශය, දීර්ඝ, පරාශයක් තිබුණා. ඒ වගේම ලස්සනට ගායනා කළා. අර තමන්ගේ තියෙන අර මේ හැඟීම් බොහොම හොඳට මේ ස්වරයෙන් නුත් ඉස්මතු කරලා දැක්වුවා. ඇත්තම පදමාලාව කොච්චර උසස් වුණත්, තනු නිර්මාණය කොච්චර උසස් වුණත් ඒක අර භාවාත්මකව ගායනා නොකළොත් ඒ ගීතේ වින්දනය අපිට ලබා ගන්න අමාරුයි. අර පටන් ගන්න තැනම පියාණනී කියන වචනේම හරිය පුදුමාකාර විදිහට ගායනා ලස්සනට ගායනා කරනවා. ඔව්. තවත් ගීතයක් අපි සවන් දෙමු. අබේ වර්ධන බාලසූරිය ගායනා කරනවා. ඇල්ල දෙතුල් නිසල හඬි පෙම්හි ගෙයූ ඉතාම ලාංවිත ගීතයක්. ඒ තනු නිර්මාණයත් ගායනයත් ඇත්ත වශයෙන්ම සංගීත සංයෝජනයත් මට හිතෙනවා ඉතාම අපූර්වාකාරයෙන් බැඳී තිබෙනවා. මේ ගීතය රචනා කළේ ගුවන් විදුලියෙන් බිහිවුණු විශිෂ්ට ගීත රචිකාවක වන කුසුම් පීරිස්. එයත් නොබෝදා අපෙන් සමුගත්ත කලාකාරියක්. මේ ගීතය විශාරද ජයන්ත අරවින්ද කොහොමද දකින්නේ? අර නිසංසලයේ කියන වචනේ නැවත නැවත පුනරුක්තියෙන් ගන්නවා නේද? ඒ වගේම ඒකේ පාළු බව, ඒ නිසංසල බව පුදුමාකාර විදිහට මේ ධනිත වෙනවා ඒ ස්වරමාලාවේ. ඔය තනුව මේ නිසංසලයේ කියන තැන ආරම්භ වන්නේ ඊටාම උච්ච තැනකින්. ඇත්තටම අපූර්ව ගීතයක්. මම හිතනවා ඔබ මගෙන් ඇහුවා මේ ගීතය චිත්‍රපටයක ගීතයක්ද කියලා. <laughs> ඒ තරමට අපූර්වාකාරයෙන් සංගීත සංයෝජනය කරලා තියෙනවා. ඊටාම පරිපූර්ණ ගීතයක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අද අපි ජනරන්ජන ගීත තුලින් උත්සාහ කරේ අපට අහිමි වුණු අපෙන් සමුගත්ත ඉතා ස්වභාවිත ගීත රාශියක් නිර්මාණය කළ අබේවර්ධන බාලසූරිය ස්මරණය කිරීමටයි. ජනරන්ජන ගී මෙහෙවීම ප්‍රවීණ අමාත්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් දුනි උපමාලිකා නිෂ්පාදනය සුරේඛා පෙරේරා